ලෙස ඉදිරිපත් වන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස විඥානය පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන සේක්වා. සංඥාවෙන් සංඥාවෙන් වෙනස් වන ආකාරයේද දැනගැනීමට කැමතියි. මනස සිත යන දෙකෙහි වෙනසද පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට මහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ත්වන් සරණයි. ම්ම් මුලින්ම නම් ආවේ මේ භාවනාවටම අදාළ අදාළයි කියන්න පුළුවන් ටිකක් එහාට යනකොට සාමාන්‍යයෙන් ඉතින් අපි මේ බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මෙබඳු වැඩමුළුවකදී භාවනාව මුල් කරගෙන සාමාන්‍යයෙන් කායානුපස්සනාව මුල් කරගෙන තමයි පටන් ගන්නෙ. ඉතින් සමහර විට මෙතන සියලු දෙනාම පුරුදු යෝගීන් ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට එහෙම නැත්නම් කෙනෙක්ගේ හිතට නිතරම එන මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඇහුවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මුලින් යමක් කිව යුතුයි. තමන් භාවනා කරන වෙලාවේදී මේ වගේ ප්‍රශ්න එනවා හිතට ඒ වෙලාවේදී මේවා මේවට උල්පන්දම් දෙන්න යන්න එපා. මේවාට ඒ කියන්නේ අනුග්‍රහ කරන්න යන්න එපා. මොකද එතනින් වෙන්නේ අපේ හිතේ විතර්ක වැඩි වෙන එක. මොකද අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ හැකිතාක් භාවනාවේ ඥානයක් දිනු කරගන්නයි. එහෙම නැතුව අපි පොතේ තියෙන දැනුමක් සුතමේ ඥානයක් වඩා ගන්න නෙමෙයි මේ වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් මොකද අපි සාමාන්‍යයෙන් භවනා කරගෙන යනකොට අපේ හිත ටිකක් තැම්පත් වෙනකොට හිතේ විවිධාකාර අන්දමින් නීවරණ ධර්මයන් හට ගන්නවා. දැන් ඔය විචිකිච්ඡා නීවරණය සමහර ලාවට හුඟක් අන්දමින් වංචක ආකාරයෙන් හට ගන්නවා නුවණ නුවණ වශයෙන් යා පෙනී හිටිනවා. ඇත්ත වශයෙන් නුවණ නෙමෙයි අපිට විවිධාකාර දේවල් සම්බන්ධයෙන් යම් කුතුහලයක්, විචිකිච්ඡාවක්, සැකයක් මතුවෙමින් මේ විචිකිච්ඡාව වංචක විදිහට හටගන්නවා. ඉතින් අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපේ භාවනා වාරයම ගත වෙන්නේ මේ මේ විවිධාකාර දේවල් හිතමින්. අපි gederin ඉගෙනගෙන ආපු දෙයක්, පොතකින් බලපු දෙයක්, බණකින් අහපු දෙයක් අපි හිත හිතා අපේ කාල වේලාව ගත කරනවා. නමුත් අපි ඇත්ත වශයෙන්ම මේ භාවනා වාරයක්, පරයන්ක භාවනාවක්, සක්මන් භාවනාවක් විශේෂයෙන් යොදා ගන්නම අවශ්‍ය වෙන්නේ මේ හිතීම සම්බන්ධයෙන් නෙමෙයි. ඒ කියන්නේ මනසේ එන මේ වගේ විවිධාකාර ධර්මය ධර්මමය වෙන්න පුළුවන් විවිධාකාර ගැටලු හිත හිතා අපි මේ මානසිකාර කරමින් අපි භවනා පරයන්කේ ගත කළොත් ඒක හරිම කාලය අපතේ ඇවීමක් වෙනවා. මොකද අපි මෙතන දැන් මේ පිංගුතුන් අහලා ඇති විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ඥානය කොටස් තුනකට බුදුරජාන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, ඊළඟට භවනාමේ ඥානය කියලා. දැන් අපි මේ සුතමේ ඥානය පොතකින් පතකින් ලබා ගන්න පුළුවන්. ඊළඟට බණ අහලා ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක සුතමේ පැත්තක්. අපේ දැනුම දියුණු කරගන්න ඒක අනිවාර්යෙන් අනුග්‍රහ කරනවා, උදව් වෙනවා. ඊළඟට අපි ඒ ලබාගත් දැනුමම තවදුරටත් විග්‍රහ කළා. අපි විවිධ අන්දමින් තර්ක විතර්ක කළා, නුවණින් හසුරවලා අපිට මේ චින්තාමය ඥානය දියුණු කරගන්න පුළුවන්. නමුත් මේක සෑහෙන දුරට භාවනාවෙන් පිටදී සිද්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපි මේ භාවනාමය ඥානයක් වඩා ගැනීම තමයි විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහන් වල තියෙන පරමාර්ථය. අපිට මොකද ගෙදරවකදී මේ පහසුකම් මේ වාතාවරණය මේ ඒ සඳහා සැදී පැහැදී සිටින පිරිසක්. ඉතින් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ වගේ භාවනා වැඩසටහනකට සැදී පැහැදිලා ඇවිල්ලා ඊළඟට මේ අටසිල් සමාදන් වෙලා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ හැකිතා අර භාවනාමය ඥානය. ඒක තමයි බොහොම ප්‍රබල, ඒක තමයි බොහොම දුර්ලභ. අපිට පොතකින් පතකින් ලබා ගන්න පුළුවන් ඥානය බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. වර්තමානයේ ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා ඒකට වඩා මුල් තැන දෙන්න හැකිතාක් මේ භාවනාමය ඥානය දිනු කරගන්න එකට. දැන් භාවනාමය ඥානය දිනු කරගන්න ගියාම හැබැයි අපේ අර පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියන්නත් සිද්ධ වෙනවා. අපි මේ පොතෙන් අපි ඉගෙනගෙන ආපු දේවල්, බණකින් අහගෙන ආපු දේවල් අපි මුලට දාගෙන ඉදිරියට දාගෙන අපි භාවනා කරන්න ගියොත් අපි භාවනා භාවනාමය ඥානය පස්සට දාලා අපේ සුත්තමේ ඥානය ඉස්සරහට දැම්ම වෙනවා. හරියට අර මේ ගොනාට ඉස්සරහින් කරත් දැම්මා වගේ. ඒ නිසා උත්සාහවත් වෙන්න, තේරුම් ගන්න අපි මේ භාවනා වැඩමුළුවකදී හැකිතාක් භාවනාමය ඥානයක් දිනු කරගන්නයි උත්සාහවත් වෙන්නේ. මේ භාවනාමය ඥානය බොහොම සරලව පටන් ගන්න. එතන ලොකු ලොකු දැනුම් විග්‍රහ කිරීම අර්ථ දැක්වීම ඒවා නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ බොහොම සරල විදිහට Tamanට ඍජුව දැනෙන අත්දැකීම මත පදනම් වෙලා තමයි භාවනාමය ඥානයක් අපි ගොඩනගා ගන්න. ඉතින් ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න හැකිතා විවිධාකාර දේවල් සිතමින් ඒ ඔස්සේ සිතුවිලි ජනනය කරමින් ප්‍රපංච කරමින් යන්න ඉඩ දෙන්න එපා. ඒවා මතක් වුණොත් නිකන් සිතවිල්ලක් සිතවිල්ලක් කියන පමණින් ඒක නවත්ත ගන්න. නැත්තම් ඕක දිගින් දිගට දිගින් දිගට යනවා මුළු කාලයම ධර්ම මානසිකාරයක් සමාලාට සිද්ධ වෙන්නේ. අන්තිමට ධම්මානුස්සතියක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් කායානුපස්සනාවක් සිද්ධ වෙලා නැහැ. වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් සිද්ධ වෙලා නැහැ. ඒ වෙනුවට අපේ සමත පැත්තෙන් තියෙන ධම්ම මනසිකාරය. එහෙම නැත්නම් ධම්මානුස්සතියක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නිසා මේකේ තියෙන වෙනස පැහැදිලිව අපි වටහා ගත යුතුයි. නිසා කරුණා කළා විශේෂයෙන් මතක තියාගන්න මේ භාවනාමය වැඩ භාවනා වැඩමුළුවකදී අපි මුල්තන දී යුත්තේ භාවනාවට. සිතීමට නෙමෙයි. සිතවිල්ලක් ආවොත් ඒක සිතවිල්ලක් සිතවිල්ලක් කියලා එතනින් නතර කරගන්න. ඊළඟට අපිට අනාගත සැලසුමක් මොන හරි දෙයක් මතක් වෙනවා නම් අනාගත කරන්න තියෙන වැඩක් මතක් වෙනවා නම් ඒක අනාගත සැලසුමක් සැලසුමක් කියලා එතනින් නවත්ත ගන්න. එතනින් කඩා ගන්න. ඊළඟට මොන හරි පරණ අතීත සිදුවීමක් මතක් වෙනවා නම් මතකයක් මතකයක් කියලා එතනින් නතර කරගන්න. ඒ නිසා හැම තිස්සෙම මේ දිගින් දිගට හිතන්න හිතට ඉඩ දෙන්න එපා. හැකිතා මේ වර්තමාන මොහොතේ එළඹ සිටි සිහියෙන් වාසය කරන්න උත්සාහවත් වෙන්න. දැන් පිළිතුරක් වශයෙන් මේ අහපු ප්‍රශ්නෙට වචනයක් කියනවා නම් බුදුජනන් වහන්සේ ඔය පේන පින්ඩූපම සූත්‍රය කියලා තියෙනවා. ඒකේ මේ මේ පංචස්කන්ධය උපමා කරනවා හරි ලස්සන උපමා පහකට. මේ පේන පින්ඩූපමං කියලා මේ කියන්නේ මේ කය පෙන පිඬුවකට උපමා කරනවා. ඊළඟට වේදනාව වේදනා බුබ්බුලු උපමා කියලා මේ වේදනාව මේ දී බුබුලු වලට උපමා කරනවා. මරීචික උපමා සංඥා කියලා මේ සංඥාව මිරිඟුවකට උපමා කරනවා. සංඛාරා කදලූපමා කියලා මේ සංස්කාරයන් උපමා කරනවා මේ කෙසෙල් ගසකට විඥානා මායු මායුපමංච විඥානං මේ විඥාණය මායාවක් වශයෙන් දේශනා කරනවා එතකොට මේකේ හරි ඇත්තම මහා ගැඹුරක් තියෙනවා මේ මේ විදිහ මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපමාවල මොකද අපිට හැමතිස්සෙම මේවා එක්තරා අන්දමක ඝන සංඥාවකින් තමයි අහුවෙන්නේ දැන් දිය බුබුලක් වශයෙන් අපේ රූපේ දකින්න කිව්වහම ඉතින් හුඟක් වෙලාවට දැන් අපි අපිට එළියෙන් ඉඳලා බලද්දී අපිට දිය සෑහෙන එක තැනක දිය බුබුලු ටිකක් රැස් වෙලා පෙන පිඬුවක් රැස් වෙලා තියෙනකොට අපිට ඈතින් ඉඳලා මේක පේන්නේ හරියට නිකන් තිරුවාන ගලක් වගේ. මොකද නිකන් පෙන පිඬුව ළඟ ළඟ ළඟ ළඟ එකට ඈඳිලා ඈතින් පේන්නේ නිකන් එක ඝණයක් වගේ. නමුත් ළඟට ගිහිල්ලා බැලුවම මේ ඇතුලේ මුකුත්ම නැති ඇතුලේ නිකම්ම හිස් මේ පෙන පිඬුවක් මෙතන තියෙන්නේ. පුංචි පුංචි පුංචි පොන්නි පෙන තියෙන්නේ. ඉතින් අපි ඕක ළඟට ගියාට පස්සේ තමයි ඕක දකින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කය අන්න ඒ වගේ මේ පෙන පිඬුවකට උපමා කරලා දේශනා කරලා තියෙනවා. ඒකට එතනක් තියෙන්නේ අර කයේ තියෙන නිස්සාරත්වය තමයි අපිට වටහා ගන්න තියෙන්නේ, තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ අපි අපි ලස්සනයි කියලා කියාගන්න, මගේයි කියලා කියාගන්න, අපි රැකගන්න මේ කයේ සාරවත් බවක් අපිට වැටහෙනවා නම් එතන තියෙන්නේ අපේ මුලාව. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ මුලාවෙන් මුදවන්න මෙතන යම් ප්‍රඥාවක් ඇති කරන්න තමයි මේ විදිහේ උපමාවක් දීලා තියෙන්නේ. ඊළඟට මේ වේදනාව උපමා කරනවා වේදනා බුබ්බුලු උපමා කියලා. එතනත් හරියට උපමා කරන්නේ මේ ටයක් වැස්සක් වහිනකොට මේ ජලාශයක නිරන්තරයෙන් මේ වැසිදිය පතිත වෙනවා. ජල බිඳු පතිත වෙනවා. එතකොට පතිත වෙන වාරයක් පාසා ජල බිඳු ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. තනින් තන තනින් තන මේ පතිත වෙන මේ වැසි බිඳුවක් පාසා මේ බබළු හට ගන්නව නැති වෙනව. හට ගන්නව නැති වෙනව. ඉතින් මේ වේදනාවත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ බඳු ස්වરૂපයක් තියෙන්නේ කියලා පෙන්නලා දෙනවා මේ වේදනා බුබ්බුළු උපමා කියලා මේ බිය බුබුළු වලට ඇතිලා නැතිලා යන දිය බුබුළු වලට වේදනාව උපමා කරනවා. මරීචික උපමා සංඥා කියලා මේ සංඥාව මිරිඟුවකට උපමා කරනවා. එතන සෑහෙන ගැඹුරක් තියෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් හඳුනගන්න දේ බොහෝ විට රැවටිලායි තියෙන්නේ. දැන් ගැඹුරින් දහමේ විස්තර කරනවා විපල්ලාස මට්ටම් වශයෙන් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා. අපි සංඥා මට්ටමේදීම රැවටෙනවා. කියන්නේ අපි මේ නැති දෙයක් තියෙනව හැටියෙන් ගන්නවා. දැන් උපමාවකින් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ දීපු උපමාවම ඈත තියෙන නිකන් අර වියලි ස්වභාවය නිසා මේ ඈත තියෙන පරිසරයේ රත් වෙච්ච පරිසරයේ තියෙන වියලි ස්වභාවය නිසා තනිතලාවක හටගන්නා එක්තරා අන්දමක පොපියන ස්වභාවයක්. ඉතින් ඒ පොපියන ස්වභාවය අපි සෑහෙන ඈතක ඉඳලා නිරීක්ෂණය කරනකොට ඒ දකින්න කෙනාට තේන්නේ එතන නිකන් වතුර තියෙනවා වගේ. ඉතින් ඒක අපිට මේ නුවණැති බව නිසා මිනිස්යයින් වශයෙන් මේක වටහා ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන් ඔය මේ උපමාවේදී ගන්නේ මුවන්ව එහෙම දැන් මුවෙක් එහෙම මේක දේ දැක්කොත් බොහොම පිපාසයෙන් නම් ඉන්නේ වතුර හොයලා වතුර හොයලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මේ ඈත තියෙන මිරිඟුවක් මේ විදිහට දැක්කහම අනිවාර්යෙන් හිතන්නේ මෙතන වතුර තියෙනවා කියලා. එතකොට අර දැක්ක දර්ශනයෙන්ම හිතරගත්ත සංඥාවෙන් මෙතන මුලා වෙනවා. එතකොට සංඥාවම එතකොට විපල්ලාස මට්ටමකටපත් වෙනවා. ඊළඟට ඒ ඒ අනුව විතර්ක කරනවා. අන්න දැන් මම මෙතන ඉන්නවා. අතන අන්න වතුර තියෙනවා. ඊළඟට එතන චිත්ත විපල්ලාස මට්ටමකටපත් වෙනවා. එතනත් මුලා වෙනවා. ඊළඟට දැන් මට කරන්න තියෙන්නේ එතන තියෙන වතුර වලට මම හඹාගෙන යන්න. එතන තියෙන වතුර හොයාගෙන යන්න. කියලා අන්න දෘෂ්ටිගත වෙලා එතන හඹාගෙන යනවා. ඒ ඔය විදිහට මේ සංඥාමත් පදනම් වෙලා සෑහෙන්න මුලාවීමක් අත්වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපිට මේක මේ මුවෙක් මිරිඟුවට අහු වෙන ආකාරය අපිට පහසෙන් තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි මිනිස්සෙන් වශයෙන් මේ තියෙන ලෝකේ තියෙන සංඥා වලට රැවටෙන ස්වභාවයයි මේ මුවෙක් බිරිඟුවට රැවටෙන ස්වභාවය අතර කිසි වෙනසක් නැහැ. අපිත් මේ සංඥාවන් දැක්ක ගමන් ටක් ගාලා ඒක අල්ල ගන්නවා. ඒක ලස්සනයි කියලා අපි ඒකට රැවටෙනවා. එහෙම නැත්නම් ඒක අපේ දේශපදනමකින් බලන්න ගිහිල්ලා අපි ඒකත් එක්ක ගැටීමක් ඇති කරගන්නවා. ඉතින් මේ විදිහට নানা ප්‍රකාර විදිහට මේ සංඥාවට මුලා වීම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොට සංඥාව සංඥාව කියන වචනේ තේරුම් ගත්තොත් මූලික වශයෙන් හැඳිනීමයි. එතකොට දැන් සංඥාව ඒ විදිහට හඳුනා ගන්න නිතරම අපේ නිත්‍ය සංඥාවත් මුල් වෙනවා. මොකද මේ විපල්ලාස මට්ටමේදී ඇත්ත වශයෙන් නැති දේවල් අපි තියනවා කියන වැරදි වැටහීමකට හසු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ අනිත්‍ය වූ දෙයක නිට්ටයයි කියලා සංඥාවකට අහු වෙනවා. ඊළඟට දුක් වූ දෙයක සැපයි කියන මේ මේ විපල්ලාසයකට අහු වෙනවා. ඊළඟට අනාත්ම වූ දෙයක ආත්ම වූ ආත්ම වූ දෙයක් සාරයක් තියනවා කියලා මේ මේකට අහු වෙනවා. මුලාවකට අහු වෙනවා. ඊළඟට අසුබ වූ දෙයක් සුබ වශයෙන් අපි මුලා වෙනවා. ඉතින් මේ අන්දමින් බොහොම අපි අපි නොදන්න හිටියට බොහොම ගැඹුරින් බුදුන් වහන්සේ මේක හල්ලස්සන්ට විස්තර කරනවා. ඉතින් අපි මේ විදිහට රැවටිච්ච ගමනක තමයි නිරත වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මේ නිත්‍ය සංඥා මත පදනම් වෙලා තියෙනවා. නිමිති ගැනීම මත පදනම් වෙලා තියෙනවා. ඊළඟට සංස්කාර බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කෙසෙල් ගසකට. දැන් කෙසෙල් ගසක් අපි හැමෝම දන්නවා. ඈතින් නිකන් බැලුවාම බොහොම හයියට තියෙන බොහොම තද අරටුවක් තියෙන දෙයක් වගේ තමයි කෙහෙල් ගහ ගැන දන්නේ නැති කෙනෙක් මුලින් කෙහෙල් ගහ දැක්කොත් තේරුම් ගන්න. මොකද බොහොම ඍජුව තියෙනවා හරියට නිකන් බොහොම අර යකඩෙන් හදවුවා වගේ බොහොම ඍජුව තියෙන ප්‍රතාපවත් පෙනුමක් ඈතට තියෙනවා. නමුත් යම්සි කෙනෙක් ගිහිල්ලා ඒක පෙති ගහලා බැලුවොත් ඒ ඒ පෙති ගහපු දේ නිරීක්ෂණය කරන්න කරන්න අපිට වැටහෙනවා මේකේ මේ පොත්තෙන් පොත්ත පොත්තෙන් පොත්ත තියෙන්නේ. ඇතුළට යන්න යන්න යන්න මදයක් වශයෙන් සාරයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. අරටුවක් වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සංස්කාර බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේ කෙසෙල් ගසකට උපමා කළා. කෙසෙල් කඳකට උපමා කළා. මොකද අපි මේ හිතන දේවල්, අපේ මේ හිතේ දුවන විවිධාකාර අන්දමේ සිතුවිලි මේ කිසිම දෙයක් අපි මේවට කොයිතරම් රැවටුණත් මේවා මේ එකින් එක එකින් එක ඈඳිලා ඈඳිලා හැදිච්ච දේවල්. ඉතින් මේකේ කිසිම සාරයක්, හරයක් ඇත්ත වශයෙන් ගන්න නැහැ. හරියට අර කෙසෙල් ගසක් කෙසෙල් ගසක් උපමා කළා වගේ තමයි. කෙහෙල් ගහක් අපි තනියෙන් රැවටිලා ගත්තොත් අන්න එතන සාරයක් තියෙනවා අරටුවක් තියෙනවා කියලා හිතා ගන්නවා. ඒ වගේම අපේ මේ සිතුවිලි ගොන්නක් අපි මගේ කියලා හිතා ගන්නවා. මේක ඇත්තක් කියලා හිතා ගන්නවා. නමුත් ඒක අපි වඩාගත් විපස්සනාවකින් සතියකින් යුක්තව විමසුම් නුවණකින් බලනවා නම් අන්න ඒකේ මේ ඈඳිච්ච ස්වરૂපය අපිට අහු වෙනවා. ඒ හරහා එතකොට මේ සංස්කාරයන්ගේ තියෙන බොල් බව හිස් බව මේ අරටුවකින් තොර බව එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට විඥාණය මායූපමංච විඥානං කියලා මේ මායාකාරයෙකුට විඥාකාරයෙකුට පෙන්눔 කරනවා උපමා කරනවා. එතෙන්දිත් ඒකත් බොහොම ගැඹුරුයි. එතෙන්දි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මැජික් දර්ශනයක් කියන්නේ මේ ඇත්ත වශයෙන් නැති දෙයක් තියෙන වශයෙන් පෙන්වනවා. අපිව ප්‍රවට්ටන එක තමයි මේ මැජික් දර්ශනයක් කියන්නේ. ඉතින් මැජික් කාර්යය තමන්ගේ විවිධාකාර නූල් සූත්‍ර පාවිච්චි කළා මේ විවිධාකාර ක්‍රමෝපායන් හරහා අපිව රවට්ටනවා. <clears throat> නැති දේවල් තියෙනව හැටින් පෙන්නනවා. ඉතින් මේ විඥාණය කරන්නේ තෝකයි. විඥාණයත් මේ විවිධාකාර දේවල් අටෝලා මේ නැති දෙයක් තියෙන හැටියට පෙන්නනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විඥාණය කියන එක මායාවකට උපමා කරනවා. ඉතින් මම හිතනවා පිළිතුරු ප්‍රමාණවත් කියලා. ඉතින් බොහොම ඉතින් ධර්මමය පැත්තෙන් බොහොම සාරයත් සාරවත් රසවත් බවක් තියෙනවා. හැබැයි භාවනා කරන කාලය තුල හැකිතාක් ධර්මය පවා මේ විදිහට මෙනෙහි කරන්න යන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් මේ අවස්ථාවේදී බොහොම සරලව තමන් ඉන්න ඉරියව්ව පවත්වමින් සතිය පවත්වමින් සරලව භාවනාමය ඥානයක් වඩා ගන්න කියලා මතක් කරනවා. අවසර ස්වාමින් වහන්සේ මා ආනාපාන භාවනාව කරගෙන යද්දී ටික වේලාවකින් මා සිටින බව පමණක් සිතට දැනේ. හුස්ම නොදැනෙන අතර ඒ පිළිබඳ හැඟීමක් පමණක් බොහෝ සුවයෙන් කාලය ගෙවී යයි. පසුව කම්මැලිකමකින් වගේ දැන් ඇති නැගිටින්න ඕනෑයයි සිතා භාවනාව අවසන් කරන්නෙමි. මේ වෙලාවට සතෙකු පුද්ගලයෙකු ගැන සිතුවත් සිතට දැනෙන්නේ නැත. මා භාවනාව කළ යුතු අන්දම පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ කියන විස්තරයට අනුව නම් හොඳට කෙරලා තියෙනවා. ඒ කියන්නේ භාවනාව හොඳට වැඩුණාම තමයි, ඒ කියන්නේ කෙරීගෙන ගියා නම් තමයි ওই විදිහට Tamanට ඒකාකාරී බවක් කම්මැලි ගතියක් එන්නේ ඒ කියන්නේ දැන් හිතේ කෙලෙස් අඩු වෙලා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ මේක තමයි අපි පවත්වන්න ඕන తත්වය. අපිට උතන හුඟක් වෙලාවට අපි රැවටෙන එහෙම මේ අහුවෙන තැන තමයි අපි හිතනවා මේ ඒකාකාරී බවක් හටගත්තාම නිකන් කම්මැලි ස්වරූපයක් ආවහම මේකේ කිසි ගතියක් නැහැ. මේකේ තවදුරටත් කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. මීට වඩා හොඳයි වෙන වැඩක් කරා නම් කියලා අර අපි අර ඒකේ තියෙන ප්‍රතිඵලය භාවනාවෙන් දෙන්න හදන ප්‍රතිඵලය අපි ප්‍රතිඵලයක් හැටියට තේරුම් ගන්නෑ. අපි ඒ වෙනුවට විවිධාකාර දේවල් අපි බලාපොරොත්තු වෙනවා භාවනාවෙන්. නමුත් අපේ භාවනාව නිවැරදිව යනවා නම් මේ කෙලෙස් යටපත් වෙන්න ඕනේ. එතකොට නීවරණ යටපත් වෙන්නේ මුල් අවස්ථාවේදී. එතකොට නීවරණ යටපත් වුණා නම් ඔය වගේ යම් ඒකාකාරී ස්වરૂපයක්, කම්මැලි ස්වરૂපයක් හිතට එනවා. මොකද මේ කෙලෙස් නැති ස්වභාවය කියන්නේ හිත කුප්පන ගතියක් නෙමෙයි. හිත අවුස්සන ගතියක් නෙමෙයි. ඒ නිසා තේරුම් ගන්න මේ කෙරලා තියෙන විදිය හොඳයි. ඔය තේරිච්ච ඒ ඒකාකාරී කම්මැලි ස්වභාවය ආවනම් තව දිගට කරගෙන යන්න ඒ සඳහා මේ සුතමේ ඥානය ප්‍රයෝජනවත් වෙනවා. සුතමේ ඥානය හොඳට තීව්‍රව Tamanට හේතු ගන්නන්න. දැන් ඊළඟ පාරත් මම භාවනා කරන්න ගියාම ඔන්න මට ඒකාකාරී බවක් එනවා. මට කම්මැලි බවක් එනවා. එතෙන්දී ඒකට අහු නැතුව ඒක මේ නරකක් කියලා හිතන්නේ නැතුව ඒක තමයි මේ භාවනාවේ ප්‍රතිඵලය. ඒක තමයි මේ දියුණුව. ඒක තමයි කෙලෙස් නැති හිතේ Tamanට මුලින් වැටහෙන ස්වභාවය කියලා තේරුම් අරගෙන ඒක පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඒක පසු කරගෙන යන්න මේ මේ தත්ත්වය දිගට පවත්වන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ අරමුණ සහ නිමිත්තක එකම තේරුමද කියා පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව පතමි. මොකද්ද? අරණ අරමුණ අරමුණ සහ නිමිත්තක එකම තේරුමද කියා පහදා දෙනසේක්වා. එහෙම කියන්න බෑ. දැන් අරමුණක් කිව්වහම අරමුණු විවිධාකාර අන්දමින් විස්තර කරන්න පුළුවන්. දැන් අපි ඔය සාමාන්‍යයෙන් ආයතන පැත්තෙන් අපි විස්තර කරද්දී විස්තර කරනවා දැන් ඇහැට රූපේ අරමුණක් වෙනවා. ඊළඟට කනට සද්දේ අරමුණක් වෙනවා. ඊළඟට නහයට ගඳ අරමුණක් වෙනවා. ඊළඟට ම්ම් කයට ස්පර්ශය අරමුණක් වෙනවා. මනසට ධර්මතාවයන් ධර්මාරම්මන අරමුණක් වෙනවා. දැන් ඔය හැමතැනදීම අරමුණු කියන එකේ තියෙන එක්තරා අන්දමක ස්වરૂපයක් තමයි ওই නිමිති කියන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි කෙනෙක්ව දකිනවා නම් උපමාවක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි ගහක් දකිනවා. ඒ ගහක් දැක්කහම ඒ අපිට ඒ ගහ කියන එක සාමාන්‍යයෙන් අපිට මේ රූපාරම්මණයක් විදිහට සලකන්න පුළුවන්. දැන් මේ මේ රූපාරම්මණය අපි එකපාරටම හඳුනගන්නේ මේක ඒකේ අපි මුලින් දැකපු අපේ හිතේ ಗබඩා වෙලා තියෙන යම් යම් නිමිති අනුසාරයෙන්. දැන් අපි හිතමු අපි පොල් ගහක් නම් දකින්නේ අපිට එකපාරටම මේක පොල් ගහක් කියලා තේරෙන්නේ නැහැ. මේක බොහොම ක්‍රමානුකූලව බොහොම සියුම්ව හැබැයි ෂණිකව සිද්ධ වෙනවා. අපි ඔන්න රූපමය වර්ණමය ස්වභාවයක් ලින් දැක ගන්නවා ඊළඟට ඒ වර්ණ වලින් පස්සේ ඒකේ තියෙන යම් යම් ඒක පොල් ගහක් විදිහට අපේ හිතේ ගබඩා වෙලා තියෙන යම් යම් නිමිති අපි තුමු කොළවල ස්වභාවය කඳේ ස්වභාවය උසේ ස්වභාවය ඔය වගේ යම් යම් නිමිති ඊළඟට අපිට අහු වෙනවා ඒ නිමිති අනුසාරයෙන් ඔන්න අපි ගන්නවා මෙන්න මේකටම පොල් ගහ. ඒතකොට නිමිති නිමිති කියන්නේ එක්තරාන්දමකින් අරමුණේම තියෙන සාරයක් එහෙම නැත්නම් අරමුණේ තියෙන රසයක් කියලා කියන්න පුළුවන්. අපි අරමුණ වශයෙන් එතකොට සාමාන්‍යයෙන් මුළු ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියට ආපාදගත වෙච්ච සම්පූර්ණ දේ අපිට අරමුණක් වශයෙන් කියන්න පුළුවන්. හැබැයි ඒ අරමුණේ තියෙන එකපාරටම අපේ හිත ඇදිලා ගිය එහෙම නැත්නම් අපිට ඒ අවස්ථාවේදී ඒ තිබිච්ච ආලෝක තත්වයන් අපේ තිබිච්ච ruci අරුචිකම් ඔය ඕවා අනුව තමයි අපි නිමිති ගැනීම සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ නිමිති ගැනීම සම්පූර්ණයෙන්ම අපේ මේ හිතේ තියෙන ආසව අනුසය අනුව තීරණය වෙනවා. දැන් ඇතම් කෙනෙකුට බොහොම ප්‍රියමනාප දෙයක් තවත් කෙනෙකුට බොහොම අප්‍රිය අමනාප දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එකම අරමුණ. උදාහරණයක් කියනවා නම් දැන් අපි හිතමු හිතමු අපි කාටත් තේරෙන ඉතින් මොකක් හරි මොකද්ද කියන්නේ අපි හිතමු ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා. දැන් මේ ලස්සන ගෑනු ළමෙක් ඉතින් දැන් අපි හිතමු තරුණයෙක් දැක්කොත් මේ තරුණයාගේ හිතේ ඒ ඒ වයසට අනුරූපව ගොඩනැගිච්ච යම් යම් ආකල්ප තියෙනවා. අනුසය ආසය අනුසය ධර්මයන් වල තීව්‍රතාවයක් තියෙනවා. එතකොට එයාට ටංගාලා අර දැන් මේ තරුණ අවදියේ ඉන්නේ ඊළඟට මේ මේ මේ විදිහයි මේ අංගපසංග මේ විදිහට වර්ණය මෙහෙමයි නිමිති මෙහෙමයි මේ විදිහට පුළුවන් තරම් අර තමන්ගේ හිතේ තියෙන ඒ කෙලෙස් වලට ගැළපෙන විදිහට ෂණිකව අර නිමිති ටික අහුවෙනවා. දැන් ඒ වගේම හිතන්න මේ තරුණියවම දකිනවා ටිකක් වයසට ගිය ආච්චි අම්මා කෙනෙක්. දැන් මේ වෙනත් ලිංගිකෙක් මේ දකින්නේ දැන්. මේ දැන් අතින් දැක්කේ විෂභාග අරමුණක් විදිහට මේ ස්ත්‍රියක්ව පුරුෂයෙක් දැක්කා. මේ ස්ත්‍රියවම හුඟාක් වයසට ගිය වෙනත් ස්ත්‍රියක්ම දැක්කොත්. එතකොට අර වගේ නිමිති ගැනීමක් වෙන්නේ එයාට හිතෙන්නේ දැන් මේ මමත් මේ වගේ කාලයක් පසු කළා. මේ දැන් නම් මම මේ වයසට ගිහිලා මම මේ මරණාසන්නව ඉන්නේ. ඉතින් ওই වගේ නිකක් අර බොඳ වෙච්ච නිකන් විරංජනේ වෙච්ච මනසක් තමයි ඒ ආච්චියම්මට තියෙන්නේ. ඉතින් එයාට අර තරුණයා දකින දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි අරයාගේ නිමිති ටික අහුවෙන්නේ. ඉතින් ඒ නිසා එකම අරමුණ වුණත් ඒ බලන කෙනා, දකින කෙනාගේ හිතේ පවතින ස්වરૂපය මත, කෙලෙස් ස්වභාවයන් මත තීරණය වෙනවා. අහුවෙන නිමිති ටික තීරණය වෙනවා. ඉතින් ඒ නිසා අරමුණයි නිමිත්තයි ඇතැම් වෙලාවට අපි නිකන් එකයි කියලා වගේ හඳුන්ලා දුන්නට ඕකේ සෑහෙන වෙනස්කම් තියෙනවා. ඔව්. විස්තර කරලා තිනවා ඒකයි මම හැවුවේ. හරි. දැන් ඔය විදිහට ලිව්වා නම් හරි ප්‍රශ්නේ. <laughs> ප්‍රශ්නේ ලියද්දි පොඩ්ඩක් අර මේ පුළුල් විදිහට ලියන්න එපා. ගානට ගොනු කරලා එල්ල කරලා ලියන්න ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි කියලා ආනාපාන සතිය වඩන්නේ එහෙම කියලා දැන් ඇත්තටම මේ භාවනා වැඩමුළුවේදී සිද්ධ වුණේ නැද්ද දන්නේ සාමාන්‍ය ඇත්තටම ගිය පාර භාවනා වැඩමුළුවේදී බොහොම ක්‍රමවත්ව ඒ වැඩපිළිවෙල සිද්ධ වුණා. අපේ දිලා හෙට්ටිආරච්චි මහත්මිය එහෙමත් සහභාගී වුණා. මොකද මේ ඒ කියන්නේ මේ භාවනා කරන අයව බොහොම හොඳින් දැනුවත් කරලා තිබුණා මේ ප්‍රශ්න ලියන ආකාරය සම්බන්ධයෙන්. දැන් තමන් භාවනාවට වාඩි වෙච්ච හැටි, තමන්ගේ මූල කර්මස්ථානය මොකද්ද? ඊළඟට තමන්ට මූල කර්මස්ථානය දැනුනේ කොහොමද? ඒ අනුව තමන් ලියන්නේ මොනවද? ඉතින් මේ විදිහට බොහොම ක්‍රමවත් බවක් ඇත්තරම ගිය භාවනා වැඩසටහනේදී තිබුණා. නිසා මේ පින්වතුනුත් මේ පොඩ්ඩක් තමන් මේ කරගෙන යන භාවනාවේදී හැමතිස්සම මේ ප්‍රශ්න ලියලා ඉදිරිපත් කරනකොට තමන් කරන භාවනාව මොකද්ද? තමන්ගේ මූල කර්මස්ථානය මොකද්ද? ඊළඟට ඒ මූල කර්මස්ථානේ Tamanට දැනුනේ කොහොමද? ඉතින් මේ වගේ අපේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා මේ භවනා වැඩසටහන්වල. ඉතින් ඒකට අනුයාතව ඒකට එකඟ වෙන විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නැත්තම් අපි නිකන් අර ඔහේ යන්නම් වාලේ එක එක අපේ හිතට එන විවිධාකාර ප්‍රශ්න ඉදිරිපත් කරොත් මේක සමහරවල් නිකන් අර ප්‍රශ්නෝත්තර තරඟයක් බවට පත් වෙනවා. ඒකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපි කරගෙන යන භාවනාවට පුළුවන් තරම් රුකුල් දෙන විදිහට තමයි මේ ධර්ම සාකච්ඡාව අපිට මෙහෙව්වොත් තමයි වටින්නේ. අපි මේ කියන්නේ මේ එතෙන්දි තමයි භාවනාවට තවදුරටත් ඉදිරියට යන්න පුළුවන් විදිහට අපිට මේක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් උත්සාහවත් වෙන්න මේ ප්‍රශ්න ලියද්දී හැමතිස්සෙම තමන් කරන භාවනාව මොකද්ද මූල කර්මස්ථානයේ මොකද්ද ඒ වගේ දැනුනේ මොනවද ඊළඟට ඒක කරගෙන ඉඳද්දි වෙන ආපු ද්විතීක අරමුණු මොනවද ඔය වගේ යම් ක්‍රමානුකූල බවක් තමන්ගේ ප්‍රශ්නය තුළ යොදවන්න ගොනු කරන්න එතකොට අපිට හුඟක් පහසු වෙනවා තව දුරටත් ඒ භාවනා කරන කෙනාව ඒ භාවනාවේ ඉස්සරහට යවන්නේ කොහොමද කියලා එතකොට කරන්න කියන්න පහසු වෙනවා. එතකොට දැන් මේ මෑණියන්ගේ ප්‍රශ්නේ වෙන්නේ නැවතත් පොඩ්ඩක් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නකෝ. මේ ආනාපාන සතිය කරනකොට මේ නිමිත්ත වශයෙන් හැපෙන තැන ගන්නවද කියලා මට දැනගන්න. නිමිත්ත කියන වචනේම උතෙන්ට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හැපීම අරමුණු කරා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි විපස්සනා පැත්තට අරමුණු මේ කරගෙන භවනා කරද්දී අපි එතකොට දැන් හුස්ම රැල්ල ආශ්වාසයක් සිද්ධ වෙනකොට අපි දැන් පොඩ්ඩක් ආයි මුලට ගියොත් ඔන්න අපි ආශ්වාස හුස්ම රැල්ලේදී හුස්ම ගන්නවා කියලා අපේ හිතේ සටහනක් දාගන්නවා. ඊළඟට හුස්ම පිට කරද්දී ඔන්න පිට කරනවා කියලා සටහනක් දාගන්නවා. ඉතින් අපි ওই විදිහට බොහොම සරලව පටන් ගත්ත එක ඊළඟට මේ හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදිද්දී දැන් මේ ආනාපාන සතියට යොමු කළයි උත්තරේ කියන්න වෙන්නේ. එතකොට හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදිද්දී එතකොට ඒ වැදීම හරහා Tamanට දැනිච්ච දේ අපි හිතමු දැන් ආස්වාසයක් නම් ඔන්න අපි හිතමු සිසිල්ල දැනුණා. එතකොට මේ Tamanට දැනිච්ච දේ තමයි එතකොට ඉදිරිපත් වෙන්නේ. ඊළඟට ඔන්න ප්‍රස්වාසය අපි හිතමු උණුසුම්ම දැනුණා. එතකොට අර Tamanට දැනිච්ච දේ. ඊළඟට ඔන්න ආස්වාසය දැනෙද්දි අපි හිතමු ඔන්න මේ හුස්ම රැල්ල නාසිකාග්‍රයේ වදිනවත් එක්ක යම්සි සංවේදනාවක් ඇති වුණා. අපි හිතමු නිකන් ගොරෝසුව යම් ගොරෝසු බවක් දැනුණා. ඊළඟට පිට කරද්දී ඔන්න ඊට වඩා වෙනස් තැනක අපි තුමු යම් ස්වરૂපයක් දැනුණා. ඉතින් මේ විදිහට අර ඒ දැනිච්ච දේවල් තමයි මෙතෙන්දී අපි මූලික කරගෙන මේ භාවනාව කරගෙන යන්නේ. එතකොට ඒක මේ ඒ ඒ අපිට අපේ හිත අපේ අරමුණ වෙච්ච එහෙම නැත්නම් අපේ සතිය යොමු වෙච්ච අංගයන් සතිය යොමු වෙච්ච අරමුණු කියන්න පුළුවන්. ඒ සියල්ල ඉතින් අපිට නිමිත්ත වශයෙන් සලකන්න පුළුවන්. හැබැයි මීට වඩා හාත්පසින්ම වෙනසක් තියෙනවා සමත භාවනාවේදී. ආනාපාන සතියෙන් සමත භාවනාව නම් වඩන්නේ එතෙන්ද නිමිත්ත කියලා ව්‍යවහාර කරන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයකට. ඒ නිසා ඒක මේකත් එක්ක පටලවා ගන්න අවශ්‍ය නැහැ. අවසරයි සාමින්හන්ස. ඒ සම්බන්ධවමයි අරමුණ කියලා දැන් අපි ආනාපාන සතිය කරන වේදී ආශ්වාස ප්‍රශ්වාස දෙකනේ අපේ අරමුණ වෙන්නේ. අහහ. දැන් <laughs> කියාගෙන යන්නකෝ හරි. දැන් ටිකක් වෙලා භාවනා කරන අතරතුර සම්පූර්ණයෙන් ආනාපාන සතිය සංසිඳිලා මොකුත් හුස්ම රැල්ලක් දැනෙන්නේ නැතුව ඉන්න අවස්ථාවල සමහර විට දැන් නිමිත්තක් නැතුව ඉන්නවා කියන වචනේ පාවිච්චි වෙනව නේද? එතකොට ඒකෙන් එකක් අර ඇහු ප්‍රශ්නේ වගේ අරමුණමනේ නැති වෙන්නේ ආනාපානය නම් ආස්වාස ප්‍රස්වාස නම් අරමුණ ඒක නැති වුණාම නැති වෙලා ඉන්න වෙලාවේ නිමිත්තක් නැතිව භාවනා කරනවා කියනකොට අරමුණයි නිමිත්තයි එකක් වගේ හැඟීමක් නිකන් හරි ඒක තමයි මේ දෙක අපි නිකන් එක ළඟ තියෙන වෙලෙන් යනවා මොකද නිමිති හරහා තමයි අපි අරමුණ තේරුම් ගන්න මොකද අපිට අපිට හැකියාවක් නැහැ සම්පූර්ණ වශයෙන් අරමුණ තේරුම් ගන්න ඉතින් සම්පූර්ණ වශයෙන් අරමුණ තේරුම් ගැනීම තමයි අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්නේ මොකද නැත්තම් අපිට අහුවෙන්නේ මේ අපේ හිත ගිය නිමිති ටිකට විතරයි ඒ නිසා අපි මේ අහුවෙච්ච නිමිති අනුසාරයෙන්ම මේක අරමුණ කියලා තේරුම් ගන්නවා දැන් නමුත් ඊට වඩා විවිධ දෘෂ්ටි කෝණ වලින් සෑහෙන දුරට ගැඹුරකින් විමසලා බලද්දී ඔන්න මේ අපිට මුලින් අහුවෙච්ච නැති යම් යම් හැඩතල යම් යම් ස්වરૂප අර මුලින් තිබිච්ච මේ අපේ භාවිතා කරන අරමුණේම තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් ආනාපාන සතියෙම ගත්තොත් දැන් ඔන්න ආස්වාසයක් මුලින් දැනෙනකොට ඉතින් ඒකේ ඒ තරම් කියන්නේ කියන්නේ ලොකු යමක් දැනෙන්නේ නැහැ. මොකද අපේ හිතේ සතිය දිනුනලා නැහැ. සතිය දියුණුලා නැති හින්දා තීව්‍ර වෙලා නැති හින්දා අපිට අර ඒ ආනාපානයේ එහෙම නැත්නම් ආශ්වාසයේ තියෙන ගොරෝසු රළු හරිය විතරයි අපිට අහුවෙන්නේ. දැන් නමුත් සතිය තියුණු වෙන්න තියුණු වෙන්න බොහොම සියුම් වෙන්න සියුම් වෙන්න ඒකේ තියෙන අර ඊටත් වඩා බොහොම සියුම් සියුම් ලක්ෂණ අහුවෙන්න ගන්නවා. දැන් මුලදී ඔන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන පමණින් තමයි අපි පටන් ගන්නෙ. නමුත් ඕක තවදුරටත් දියුණු කරගෙන යනකොට මෙන්න මේ ආස්වාසික තියෙනවා අපිට ඊට වඩා තේරෙන යම් යම් දේවල්. දැන් අර සතිය හොඳට දියුණුවෙකට ඔන්න මේ ආස්වාසය ඔන්න තේරෙනවා මේක ටිකක් දීර්ඝ වශයෙන් තේරෙනවා. සමහරලාට මේ කොට වශයෙන් තේරෙනවා. සමහරලාට මේකට රස්නේ නැත්නම් සිසිල් කියලා මේ අපිට අර මුලින් අහු නොවෙච්ච යම් යම් විස්තර අහු වෙන්න ගන්නවා. ඉතින් අපි හැකිතා මේ විස්තර බලනාසුලුව ඊළඟට භාවනාවට යොමු වෙන්න ඕනේ. නමුත් අපි ආරම්භක යෝගියෙක් පටන් ගන්න අර බොහොම සරල මට්ටමින් මේක ඔන්න ආශ්‍රාසයක් මෙන්න ප්‍රසආසයක්. ආශ්‍රාසයක් ප්‍රසආසයක්. ඊළඟට එහෙම ටිකක් කරගෙන යනකොට ඔන්න ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි තේරෙනවා. ඊළඟට ඔන්න ආස්වාසයක් සහ ආස්වාසයක් අතරම ආස්වාස දෙකක් අතරම වෙනස තේරෙන්න ගන්නවා. ඉතින් ඔය වගේ අර මේ ඒ මට්ටම් වලට එනවා කියන්නේ ඉතින් බොහොම සතිය බොහොම තීව්‍ර වෙලා සියුම් වෙලා තමයි ඒ ටික අහුවෙන්නේ. තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදේ කාලයේ මාගේ භාවනා අත්දැකීම මම පරයන්කේ සිට ආනාපාන සති භාවනාව වැඩුවෙමි. ආශ්වාස ප්‍රාශ්වාස සුලං රැලි නිරීක්ෂණය කෙලෙමි. වරක සිතුවිලි එයි. යයි. ඒවා මූල කර්මස්ථානයට බාධා කර නොගැත්තේමි. විනාඩි 20කට පමණ පසු මට තද නිදිමතක් දැනුනි. සුළු වේලාවකින් මා ගැස්සී යන අයුරු මට දැනුනි. ඒ කාලය තුල මට නිින්ද ගොස් ඇති බව දැනී නැවත ආශ්වාස ප්‍රාශ්වාස සුලං රැලි දෙස නිරීක්ෂණය කළෙමි. මේ අතර අතීත සිතුවිලිද එයි. ඒවා අතීත සිතුවිලි බව මෙනෙහි කළමි. නැවත මූල කර්මස්ථානයට යොමු වුනිමි. පැයක කාලයක් ඉක්ම ගියේය. පරයන්කෙන් නැගිට සක්මනට ගියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. කියන්න ප්‍රශ්නයක් නැහැ. බොහොම يعني දැන් තමන්ගේ හිත ඒ දැනිච්ච දේවල් වලට කෙරිච්ච අරමුණේ යෙදිලා තියෙනවා. ඒ හින්දා සතියෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා සතියෙන් ඉඳලා ඔන්න අපි දැන් මෙතනදී මූල කර්මස්ථාන වෙලා තියෙන ආනාපාන සතියයි. එතකොට මේ මූල කර්මස්ථානයේ ඉඳද්දී ඔන්න විවිධ අරමුණු ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ අරමුණු වලින් හිත කලම්බ ගන්න නැතුව, වට ගන්න නැතුව නැවතත් මූල කර්මස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට භවනාව කෙරීගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් කියන්න තරම් ගැටලුවක් නැහැ. තවදුරටත් ඉතින් ওই විදිහට කරගෙන යන්න. එතකොට අර අපි අරමුණේ මුලා වෙලා වැඩි කාලයක් ඉන්න ගතිය අඩු වෙනවා. අපිට ආනාපානයෙන් පිට පැනලා අපිට දැන් වැටහෙන්නේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ නම් දැන් මම මේ ආනාපානෙ නෙමෙයි ඉන්නේ වෙන වෙන දේවල් හිත හිතය ඉන්නේ කියලා වැටහෙන්න වැටහෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ නම් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අන්නේ ගතිය අඩු වෙනවා. අපිට ඊට වඩා ඔන්න අරමුණෙන් පිට පැන්න ගමන් ආනාපානෙන් පිට පැන්න ගමන් ඔන්න තේරෙන්න ගන්නවා. ඒ වගේ අර සතිය දියුණුවත් එක්ක යම් යම් සුබ ලකුණු එහෙම නැත්නම් දියුණු වීමක් ඉතින් Tamanටම අත්දකින්න පුළුවන්. ඉතින් කරගෙන යන විදිහ හොඳයි. දිගටම ওই විදිහට උනන්දුවෙන් කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඊළඟට පොඩක් පැහැදිලි මදි මම පුළුවන් විදිහට කියන්න. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෑසන සක්මණින් පසු පර්යංකයට පැමිණ ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව ආරම්භුවා. කෙටි වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසය ගෙවි ගියා. සතිය ඊටා හොඳින් පැවතුණා. හිස්තන බලා සිටියේදී පැහැදිලි ආලෝකයක් බවක් විය. නමුත් රූපාණී තිරේ තිත්වැටෙන අවස්ථාවක මෙන් ආලෝකය තුල තිත් දිස්විය. මේ ස්ථීර ස්ථිර ආලෝකය නොවන බව ටිකෙන් ටික විටින් විට ආලෝකය අඩු වැඩි වීමෙන් වැටහුණි. ටික වේලාවකින් භාවනා සිත ඉදිරියේ කය මුල් විය. එහෙත් විටින් විට මුල් අරමුණ ඉදිරියට ආවා. ආශ්වාස රැලි දෙක තුනකින් හෝ එක් ආශ්වාසකින් පසු නැවත ආශ්වාසය ප්‍රාශ්වාසයෙන් තොර සිහිය මුල් විය. මෙසේ පරාංක කාලය තුල කිහිප විටක් ඇතිවිය. ඒ අතර ප්‍රත්‍යක්ෂක කයේ ධාතු ලක්ෂණ මෙසේය. මුලින්ම තේජෝ ධාතුව පිලිසී යන තරමට රත් වී ඉහළට හා පහ පහලට විහිදී ගියා වායෝ ධාතුව මුල් වී කය විසිකරන්නාසේ දෙපසට කීප විටක් ගැසී ගියා. මේ අතර මුළු කයට සෙලවෙන බව වැටහුණි. ආපෝ ධාතුව කෙලව කෙලවලින් හා කඳුළු ලෙසින් එකවර ගලාවිත් විරියාමක් සිදුවිය. සිතුවිලි ඇති වූ අවස්ථාවලදී ඒ ධම්න්‍යාසයක් බවත් මාගේ අනුදැනුමෙන් තොරව ආවා නම් යහමින් එසේම සිදුවන බව වැටහුණා. ඇතැම් විට ධර්මානුකූලව මෙනෙහි කිරීමට ඒ ඒ අවස්ථාවලදී සිදු කළා. පැය දෙකක පමණ කාලයක් මේ අයුරින් ගත විය. අවසානයේදී එතෙක් පැවති සිතුවිලි බව අඩුවන බව වැටහුණත් පරයන්කෙන් ඉවත් වුණමි. ස්වාමින් වහන්සේ මේ අත්දැකීම මාලාව හිස්තන සිටියේදී අත්දැකීම පිළිබඳ පහදා දෙනමෙන් ගෞරවණීයෙන් ප්‍රාර්ථනා කර සිටිමි. ඔබ වහන්සේට දීර්ඝාෂය වේවා. ප්‍රශ්නේ මුලම පොඩ්ඩක් කියන හිස්තනක් ගැන කියන එක ගැන පන්න. උද මුලින්ද කියනද? ආ කියන. උදෑසන සක්මණින් පසු පරයන්කයට පැමිණ ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව ආරම්භුවා. කෙටි වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි ගියා. සතිය ඊටා හොඳින් පැවතුණා. හිස්තැන බලා සිටියේදී පැහැදිලි ආලෝකයක් බවට පත්විය. නම් දැන් කොහොමත් ඒ කියන්නේ ආනාපානය ගෙවි යනවා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අරමුණ හොඳින් නිරීක්ෂණය කරගෙන ඉන්නකොට අරමුණේ තියෙන විවිධාකාර ওই වගේ ඒ කියන්නේ දැන් අත්‍යවම මම කලින් ප්‍රශ්නේදී විස්තර කරා වගේ අපේ ඒකේ තියෙන විවිධාකාර අරමුණු රසයන් මතු කරමින් ඒවා ගැන හොඳට විස්තර බලමින් ඉන්නකොට අන්තිමට වෙන්නේ ඒ අරමුණේ තියෙන විස්තර වලට යම්කිසි හිත හිතේ යම් විරංජනයක් සිද්ධ වෙන ගන්නවා. දැන් ඒ අරමුණු වලට අපේ හිත ඊළඟට නතු වෙන්නේ නැහැ. අරමුණු වලට ඒ තරම් අහු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අරමුණු අරමුණු අරමුණු කරන්න බැරි ස්වභාවයක් නිකන් හිතට එනවා. මේක භවනා කරපු කෙනාටම තමයි තේරෙන්නේ. දැන් තමන් මුලින් ඒ ගැන හොඳට විස්තර බලමින් ඉන්නවා. හැබැයි ඊළඟට මේ විස්තර ගැන ඒ තරම් හිතේ හිත යොමු වීමක් සිද්ධ වෙන්නේ ඒ වෙනුවට ඒ ආස්වාද ප්‍රසආසයක් අතර තියෙන හිස් තැනට එහෙම නැත්නම් මේ අරමුණු වලින් තොර ස්වභාවයට හිතේ යම් යම් අන්දමක ලැබියාවක් නැඹුරුවක් එන්න ගන්නවා. ඉතින් මේ මට්ටම ඇත්තටම මේ හිතට බොහොම නිස්කලංක බවක් තියෙනවා. මොකද මේ අරමුණුත් එක්ක ඉන්න එක හිතට හරි පීඩාකාරී. නමුත් අපිට ඕක ඒ තරම් තේරෙන්නේ නැහැ. නමුත් කෙනෙක් භාවනාවක් කරගෙන යනකොට තමන්ට තේරෙනවා මේ නිමිති ගැනීමේදී මේ අරමුණු ගැනීම කියන්නේ හරි වෙහෙසක්. හිතට හරි වෙහෙසක්. ඉතින් ඒ ඒ වෙහෙස වෙහෙසක් හැටියට දැනෙන්න නම් සෑහෙන භාවනාවක් කරන්න ඕනේ. භාවනා කරාම තමයි තේරෙන්නේ මේ අරමුණුත් එක්ක ඉන්නවා කියන්නේ මහාම හිතට දෙන ලොකු කරදරයක්, හිත කරන ලොකු පීඩාවක්. ඉතින් දැන් මේ හිත පුරුදු වෙනවා මේ අරමුණු වලින් තොරව ඉන්න. නිමිති නොගෙන ඉන්න. එතකොට හිතට ලොකු විවේකයක් ඔන්න එන්න ගන්නවා. එතකොට ඒ ඒ විවේකයත් එක්ක ඔන්න ලොකු ප්‍රීතියක් හට ගන්නවා. ඒ කියන්නේ පිනාගී ගතියක් එනවා. මොකද දැන් හිතට හරීම නිස්කලංක බවක්, නිකන් සාමයක්, ශාන්ත බවක් ඇතිලා තියෙනවා. ඉතින් ඔය හරහා පුළුවන් තරම් එතකොට නීවරණ යටපත් වෙලා එතනින් සෑහෙන ආලෝකයක් ඒ ආලෝක ස්වභාවයක් ඇත්තටම මතුවෙන්න පුළුවන්. ඇත්තටම ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඉතින් විස්තර කරනවා මේ අපේ හිතේ හටගන්න තාක් කෙලෙස් හටගන්නේ මේ නිමිති ගැනීම හරහා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඔය අංගුත්තර නිකායේ දුක නිපාතය කියන මේ නිපාත වශයෙන් යන්නේ අංගුත්තර නිකාය. දෙවෙනි එකේදී බුදුරජාණන් වහන්සේ කියන මේ සනිමිත්තා භික්කවේ uppajjati පාපක අකුසල ධම්මා නොඅනිමිත්තා. මේ සියලුම පාපක අකුසල ධර්මයන් හටගන්නේ මේ නිමිති හරහා. ඉතින් මේ නිමිති නැතිනම් නිමිති නොගෙන ඉන්නවා නම් අන්න පාපක අකුසල ධර්ම හටගන්න ක්‍රමයක් නැහැ. මොකද නිමිති සහිතවයි මේ අකුසල ධර්ම හටගන්නේ. ඉතින් දැන් මේ අත්දකින්නේ මේ නිමිති නැති බොහොම ශාන්ත ස්වરૂපයක්. එතකොට මේක තව පුරුදු කරන්න ඕක තව හිතට කාවත් දන්න හිතේ සාමාන්‍ය නිකන් ස්වභාවය හැටියට මේ తত্ত্বය අපි දියුණු කරන්න දියුණු කරන්න හිතට හරි වෙහෙස අඩු ගතියක් එක්තරම් දෙයකින් බොහොම අර ඝර්ෂණයෙන් තොර ආයාසයෙන් තොර බොහොම නිකන් අර කාපට් පාරක යනවා වගේ දැන් අපි හිතන්න නිකන් ඉස්සෙල්ලා ලොකු බොරළු පාරක තමයි Taman ගියේ ඊට නිකන් බොහොම කාපට් පාරකට වැටුනහම ආයි යනවද කියලා තේරෙන්නේ නැහැ. කොහොම ලස්සන නිකන් ඔහේ පාවෙනවා වගේ තේරෙන්නේ. අන්න ඒ වගේ තත්වයක් මෙතන තියෙන්නේ. ඒතකොට අරමුණු වලින් තොරව හිත බොහොම සුවසේ, ශාන්තව ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒතකොට ඒ தත්ත්වය තමයි ඒතකොට මේ අත්දැකලා තියෙන්නේ. ඉතින් ඕක තව තව වර්ධනය කරන්න ජම් දෙයක් කළ යුතුද? අනුග්‍රහයක් කළ යුතුද? ඒ ඒ දේවල් කරන්නයි තියෙන්නේ. ඕක තව දියුණු කරන්න. ඕක Tamange සිතේ නිකන් Tamanට එන්න පුළුවන් ඕන වෙලාවක එන්න පුළුවන් මට්ටමක් හැටියටපත් වෙනකන් ඕක දිනු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ප්‍රශ්න අවසానයි නේද? ප්‍රශ්න අවසానයි. එතකොට ලිඛිත ප්‍රශ්න අවසానයි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද දන්නේ? කියන්න. ඔව්. පොඩ්ඩක් ඉන්න මේ මයික් එක එනකම් පොඩ්ඩක් ඉන්න. ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්න දැන් සාකච්ඡා කර ප්‍රශ්නයේ පිළිබඳවමයි මම අහන්නේ. ඒකෙදි අර හිස්තැන සිටියේදී දැන් පසු ඒ කියන්නේ පරයන්කේ අවසාන භාගයේදී අර කයේ දැවිලි ගති ඒ වගේ අර ධාතු ලක්ෂණ කියලා හඳුන්වන දේවල් එන එක නිවැරදිද එහෙම නැත්නම් ඒක වැරද්දක්ද මේ ඒ කිසි දෙයක් හොඳ සමාහිත සිතක් ඔව් ඒක තමයි ඉතින් ධාතු ලක්ෂණ කියන ඒවා මේ අපි උපද්දවන දේවල් නෙමෙයි මේ කය හැදිලා තියෙන ධාතුන් වලින් අපි සරලව කියන සතර මහා ධාතු වෙන. ඉතින් මේ සතර මහා ධාතුව එයාට උමනා විදිහට විවිධාන්දමට වැඩ කරනවා. ඉතින් මේ අපිට ඕන විදිහට හැසිරවීමක් නෙමෙයි. ඉතින් මේ ධාතුන් ධාතුන් වශයෙන් දකින්න අපි පුරුදු වෙනවා දැන්. දැන් ඔන්න එක වෙලාවකට මේක නලියන්න ගන්නවා. ඉතින් අපි හිතමු එන්න අපි අපි ඉතින් වායෝ ධාතුවේ කියලා ඉතින් අපිට ඕක ඉතින් හිතා ගන්න පුළුවන්. ඊළඟට සමාලාට තද උෂ්ණයක් දැනෙනවා. තේජෝ ධාතුව කියලා හිතා ගන්න පුළුවන්. ඔය විදිහට ඒ ඒ ධාතුන් විවිධ අන්දමෙන් විවිධ ක්‍රියාවන් පෙන්වනවා. වටේ පිටේ තියෙන පරිසර සාධක අනුව අපි කාපු බීපු දේවල් අනුව ඉතින් ඔය කාල වේලාව අනුව ඉතින් මේ විවිධාකාර හේතු සාධක නිසා අපේ මේ කයේ ධාතු ස්වභාවයන් විවිධ අන්දමින් පෙන්වන්න කරනවා. ඉතින් මේක ඉතින් වැරද්දක්ද කියලා අහුවොත් මේක ප්‍රශ්නය නිවැරදි නෑනේ. මේක වැරද්දක් නෙමෙයි මේක තමයි කයේ ස්වභාවය. මේක මේ අපි මේ මගේ කියලා හිතාගෙන හිටියට මේක මේ අපි කාපු බීපු දේවල් නිසා මේ පරිසරයෙන් ගත්ත ටිකම තමයි මේ තියෙන්නේ. මේ කය දන්නේ නැහැ මේක මේ මේ ගෑනු කෙනා මේ මේ ආච්චි අම්මා මගේ කියලා කියාගෙන ඉන්නවා කියලා මේ කය දන්නේ නැහැ. <laughs> ඉතින් එහෙමනම් ඔන්න අපි අපිට කියන්න පුළුවන් මේ මේ මේ මේක වැරදිනේ. මට මෙහෙම පෙන්눔 කරන්න බැහැනේ කියලා අපිට කියන්න පුළුවන්. මේ දැන් ඔක කරන්න කරන්න පුරුදු වෙනවා මේක මේ මගේ නෙමෙයි. මේ මේක කයක්. මේක මේ හුදු කයක්. මේක මේ හතර මහා ධාතුයෙන් හැදිච්ච කයක්. ඔන්න කියලා Tamanට නුවණක් එනවා මේක මේ වැරද්දක් නෙමෙයි. මේක මේ මට හදන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ එයාට ඕන දේ කරන්නේ. මට ඕන දේ නෙමෙයි. අන්න බුදුහාමුදුරු කියනවා කායේ කායානුපස්සී විහෙරති. ඊළඟට අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඔහොම ඔහොම ගිහිල්ලා කියනවා අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. ඔන්න මෙන්න කයක් තියෙනවා. මෙතෙක් මං හිතන් හිටියේ මේක මේ මගේ කය කියලා. දැන් ඔන්න තේරෙනවා මේක මේ මගේ කයක් නෙවෙයි මේක මේ කයක්. නිකන් මේ හිතන්න මේ දැන් මේ ඔල්ලෝසුව තියෙනවා. මේ ඔල්ලෝසුවක් තියෙනවා. අන්න ඒ වගේ දැන් මෙන්න මේ කයක් තියෙනවා කියලා අන්න වැටහීමක් එන්න ගන්නවා. ඉතින් ඕක තමයි අපි මේ කරලා කරලා කරලා කරලා කරලා මේ කරන්න කරන්න මේවා දකින්න දකින්න අපින් මේ කය කය හැටියෙන් වැටහෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් හිතන් හිටියේ කය කය හැටියෙන් නෙමෙයි. කය හිතන් හිටියේ මම හැටියෙන්. මෙතෙක් අපි හිතන් හිටියේ කය මම හැටියෙන්. එහෙම නැත්නම් කය මගේ හැටියෙන්. දැන් ඔන්න තේරෙනවා මේ බලන්න බලන්න තේරෙනවා මේක මේ කය මේක මේ හුදු කය සතර මහා ධාතුයෙන් හැදිච්ච කයක් විතරයි මේක තියෙන්නේ. ඕක ඕක තේරෙන්න තමයි දැන් ওই මෑණියන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ අහන්නේ මේක වැරද්දක්ද කියලා ප්‍රශ්නේ අහන්නේ ඕකයි. දැන් මේක දැන් Tamanට තේරෙනවා මේක මේ Tamanට ඕන දේ නෙමෙයි පෙන්නලා තියෙන්නේ. නේද? දැන් Tamanට ඕමනා කළේ වෙන දෙයක් පෙන්නාවි කියලා. කය පෙන්න්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් Tamanට තේරෙනවද මේක මේ මේ මගේ කයක් නෙමෙයි. කය පෙන්눔 කරන්නේ, කය හැසිරෙන්නේ එයාට ඕන විදිහට. ඉතින් ඕවා හරහා තමයි අර නුවණ දියුණු වෙන්න ගන්න. මේක නම් මේ මට ආම්බම් කරන්න එක පුළුවන් එකක් නෙමෙයි. මේක මේ සතර මහා ධාතුව අනුව හැදිච්ච එකක්. එයා ඕනා වෙලාවට එයාගේ දේ පෙන්눔 කරනවා. ඉතින් මට තියෙන්නේ බලන් ඉන්න විතරයි. ඒ බලන් ඉන්න බලන් ඉන්න අපේ මේ දුරස්ත භාවය ඇති වෙනවා. මේ කයෙන් හිත මිදෙනවා. කයට මුලින් අපිට තිබුණේ කයට හිත මුලා වෙලා. දැන් ටික ටික ටික මේක වැඩෙන්න වැඩෙන්න ඔන්න මේ තිබිච්ච මුලාව ටික ටික අඩු වෙනවා. මේක තමයි ටික ටික වෙන්න තියෙන්නේ. හොඳයි. දරුවන් සර්. දරුවන් සර්. හරි. සක්මන් භාවනාව කරගෙන යනකොට දැන් මුලදී නම් මම වම දකුණ එහෙම කරා. ඔසවනවා ගෙනියනවා තබනවා කියන එක කරා. දැන් මම එහෙම මොකුත් හිතන්නේ පාදයේ බිම වැදෙන ස්වභාවය දිහා සිත යොමු කරගෙන ගමන් කරන්නේ සක්මනේ හා මෙහා. දැන් මෙහෙම ගමන් කරන වෙලාවට ටිකක් වෙලා ගියාට පස්සේ කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ. අර ක්‍රියාව දිහාම බලාගෙන සිත යොමු කරගෙනම යන වෙලාවට එන නිදිමත ගතියකුත්. ඒකම අර කය පැද්දෙන ගතියක් එනවා. පාද පැටලෙන ගතියක් එනවා. ස්වාමීන් වහන්සේ ඒක භාවනාවේ දියුණුවක්ද නැත්නම් අපි වැරදි තියෙනවද එතන අපි සකස් කරගත යුතු. මුකුත් වැරද්දක් නෑ සකස් කරන්න. ඒ ආප්ටික හැම හොඳටම හොඳයි. ඒ කියන්නේ දැන් භාවනා කරමින් මෑණියෝ හිටියේ. ඉතින් හිත සෑහෙන්න ඒ කියන්නේ දැන් වැඩි විස්තර වලට යන්නේ නැතුව මුලින් විස්තර බැලුවා. නමුත් දැන් ඔන්න හිත ටිකක් ඊට වඩා මේ බොහොම සරලව ඉන්න මට්ටමකටපත් වෙලා තියෙනවා. හැබැයි සතිය තියෙනවා. සතිය තියෙනවා. ඉතින් ওই විදිහට කරගෙන යන්න කිසිම වැරද්දක් වෙලා නැහැ. භාවනාව භාවනාව විසින් කරගෙන යනවා ඉතින්. ඒකට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. ඔබ වහන්සේට තින්ස් වේවා. ආ. ඔබ වහන්සේ සදාන් කරා. ඔව්. ඒ තුන කරුණා කරලා සඳහන් කරන්න. මේ මුලින් කරන සංඥා විපල්ලාස. සංඥා. සංඥා සංඥා. ආසඤ්ඤා. සංඥා. එහෙමයි. ඔව් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ඒක සංඥා විපල්ලාස කියන්නේ අපි දක්ින හඳුනා ගන්න දේවල් පිළිබඳව මුලින්ම අපිට ඒ කියන්නේ අරමුණක් මුලින්ම වැටහෙන්න ගන්නේ ඒ සංඥා වලින්. ඒ කියන්නේ අපි ගන්න නිමිති වලින්. දැන් අපි අපි හිතමු දැන් අර මිරිඟුවක් උපමාව ගත්තාම එතන අපි තුමු අපිත් දන්නේ නැත්තම් මේක මේ මිරිඟුවක් කියලා. අපිට අර ඒකේ තියෙන නලියන ස්වභාවය යම් පොපියන ස්වභාවයක් අපිට ටක් ගාලා ඒක ටික තමයි අහුවෙන්නේ. අර එතන එතන ඒ ඒ ටිකෙන් අපි ඔන්න තීරණය කරන ඔන්න මේ වතුර. එතකොට ඒ සංඥාව හරහාම අපි මුලා වුණා. ඒක තමයි අපිට වැරදිච්ච පළවෙනි අවස්ථාව. ඊළඟට අපි ඕක ගැන ටිකක් හිතනවා. හිතනවා දැන් දැන් මේ හරිය වතුර තියෙන්න පුළුවන් සමහර විට ෂේම භූමියක් තියෙන්න පුළුවන් කියලා අන්න පොඩ්ඩක් හිතලා හිතට ටිකක් ඒත්තු යනවා දැන් වතුර තමයි. ඒක පොඩි තව තීරණයක් එනවා. අන්න අර සංඥා මට්ටමෝ තව ටිකක් දියුණු වුණා. මොකද අපේ හිත හිත දැන් තීරණය හිත පොඩ්ඩක් හිතලා තීරුම් ගත්තා අන්න මේ මෙතන නම් වතුර තමයි තියෙන්නේ කියලා. ditthi vipallasa මට්ටමේදී ඊටත් වඩා දියුණු වෙලා දියුණු වෙලා කියන්නේ අතන මුලා වෙලා අපි හිතනවා අනිවාර්යයෙන්ම මේ නම් වතුර. දැන් මං ඉන්නේ මෙතන අතන වතුර තියෙනවා. මම අනිවාර්යෙන් එතෙන්ට ගියොත් මට වතුර හම්බ වෙනවා. දැන් ඔන්න තීරණයකට බැස්සා. හැබැයි වැරදි තීරණය. ඒ තීරණයකට බැසගත්තා. ඉතින් ඒක වැරදි දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටියක්. අන්න ඒ මට්ටම තමයි දික්ටි විපල්ලාස කියලා කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. තවත් ප්‍රශ්නයක් මට තියෙනවා. ඔබ දැන් විඥාණය කියන එක සඳහන් කරනකොට අපි චක්කු විඥාණය, ඇසෙන් දකින්න දේ පිළිබඳව දැනගැනීමනේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතකොට සෝත විඥාණය කනින් ඇසීම. ඒතකොට අපි දැනගන්නේ හැම දෙයක්ම මායාවක් කියන එකද එතනින් සඳහන්. විඥානයේ මායාවක් කියලානේ අපි බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙන පෙන්ඩූපම සූත්‍රයේ. එහෙම ශානංශ. දැන ගැනීම මායාවක් කියන්නේ ඉතින් ඔතන කියන්නේ විස්තර කරද්දී සාමාන්‍යයෙන් විඥානයේ කෘත්‍ය වශයෙන් පෙන්눔 කරන්නේ මේ දෙකක් විශේෂ දෙකක් වශයෙන් පෙන්눔 කරනවා. දැන් ඇහැ එකක්, රූපේ තව එකක්. කියලා මේ දෙකක් වශයෙන් දැකීමම විඥානයේ කෘත්‍ය වෙනවා. ඒතොර දෙකක් නමුත් දැන් මෙතන ඇහැ තියෙනවා අතන රූපය තියෙනවා කියලා දැකීමම වැරදි කියලා වගේ කියන්නේ එතනම මුලාවක් තියෙනවා කියන වගේ දෙයක් තමයි මේ අන්තිමට යද්දී එන්නේ මොකද විඥාණයෙන් තමයි ඔය බෙදලා බෙදලා පෙන්නනවා කියන එකට යන්නේ දැන් භාවනාව හරහා මේ විදිහට මේ විඥාන හදන ගතිය දැන් හිත බැස ගන්න ගතිය තමයි අඩු කරන්නේ. අන්තිමට කියන්නේ දැන් අපි සාමාන්‍ය රූපයක් දැකපු ගමන් ඔන්න චක්කු විඥානයක් හට ගන්නවා. එතෙන්ට හිත බැස ගන්නවා, බැස ගන්නවා. ඉතින් ඒක ලස්සන දෙයක් නම් ඕක අපි ඒකේ මත රැවටෙනවා. ඒක අකමැති දෙයක් නම් ඕ ඒකත් එක්ක ගැටෙනවා. දැන් අර ඇති වෙච්ච චක්කු විඥානය එතකොට සෑහෙන්න මේකට මුල් වෙලා තියෙනවා. නමුත් අපි හිතන්න යම්සි කෙනෙක් භාවනාවක් කරහා මේක මේ අරමුණු ගන්නේ නැති ස්වභාවයක් මේ දැක්ක එකෙන් තදින් චක්කු විඥානයක් පහළ කරගන්නේ නැති ස්වභාවයක් ඇති කරගත්තොත් නිකන් අර දැක්කම නිකන් දැක්කේ නෑ වගේ ඒ ඒකේ අරමුණු ගැනීමක් නෑ නිමිති ගැනීමක් නෑ නිකන් ඔහේ නිකන් බලන් ඉන්නවා අරමුණු ගන්නෙ නෑ ඒතකොට අර අර වගේ ප්‍රබල චක්කු විඥානයක් හිතේ හටගන්නේ එතකොට අර ඒ විඥාණයට බැස ගන්න තැනක් නැති වුණා කියන සාමාන්‍යයෙන් කියනවා. ඒක තමයි ඔය ගැඹුරින් විස්තර කරන්නේ අපදිට්ඨිච විඥාන, අනිදස්සන විඥාන කියලා එහෙම ධර්මයේ විස්තර කරන්නේ ඒවා. ඒ කියන්නේ අර භාවනාව හරහා හිත පුරුදු කරනවා මේ අපි රළු විදිහට හිතට ඉන්න බැස ගන්න විඥාන හදන්න නැති මට්ටමක්. එහෙමයි ස්වාමීන් භාවනාවේදී යමක් දැක්කොත් අපිට පේනවා රූප වගේ දේවල්. එතෙන්දී අපි ඒක දැක්ක දැක්ක කියලා ඉවත් කිරීමෙන් කරෙන්නේ. අර ඒ විඥානයේ හරයක් නැහැ කියන එක දැන ගැනීම. ඔව් හරයක් නැහැ කියන්නේ දැන් මේ මට්ටමේදී අපිට තාම ඔච්චර දෙයක් තේරෙන්නේ නැහැ. දැන් අපිට දැනට උමනා වෙලා තියෙන්නේ අපේ මේ ওই වගේ දේවල් තේරුම් ගන්න උමනා කරන නුවණක් හදා ගන්න ඕනේ. දැන් එකපාරට නුවණ හදන්නත් බෑ ඒකට සතිය හදා ගන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඉන්ද්‍රිය ධර්ම පහක්නේ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේකෙන් මුලින්ම මුලින්ම කියන්නේ ඒ කියන්නේ සද්ධාවක් ඇති වෙලා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට වීරයක් නිසා තමයි ඕක කරගෙන යන්නේ. දැන් ඔන්න කරගෙන යද්දී ඔන්න Taman දිනු කළ යුතු ප්‍රධාන ඒකකයක් තියෙනවා. ඒක තමයි සතිය. සතිය දිනු කරන්න දිනු කරන්න ඔන්න අහු වෙන ගතිය අඩු වෙනවා. අරමුණේ මුලා වෙන ස්වභාවය අඩු වෙනවා. මුලා වෙන ස්වභාවය අඩු වෙනවා කියන්නේ ප්‍රඥාව දිනු වෙනවා. හොඳයි ස්වාමීන් තවත් මේක <laughs> දැන් භාවනාවේදී සමහර භාවනා කරනකොට අපිට ආලස බවක් ඇති වුණාම ඒක භාවනාවේ දියුණුවක් විදිහට කොහොමද ස්වාමීන් <laughs> ඒක තමයි ඒ කියන්නේ දැන් අලස බවක් එන්න නම් ඒ කියන්නේ දැන් ඔතන ඔය කියන්නේ නිකන් මේ මේ දැන් අපි තුමු දවල්ට කෑම කෑවහම නිකන් අර බත් මත කියලා දෙන්නේ. අන්න ඒ අලස බව නෙමෙයි ඔය කියන්නේ. දැන් හොඳට තමන් තමන් හොඳ පරයන්කට වාඩි වෙනවා බොහොම සතුටින් වාඩි වෙනවා හොඳට Tamanට සතිය තියෙනවා හුස්ම රැල්ල හොඳට වැටහෙනවා ගාන්ට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා කණ්ඩවෝක පේනවා ඉතින් අර එහෙම කරගෙන යනකොට ඔන්න කම්මැලිකමක් ඇති වෙනවා එතෙන්දි වෙන්නේ අන්න කෙලස් වල අඩුවීමක් කෙලස් දුරුවීමක් කෙලස් වලින් සිත මිදිලා කොහොම ඒකාකාරී ස්වභාවයකට දැන් ඔන්න හිත හුරු වෙලා තියෙන්නේ. ඒ ඒක අපි අගේ කරන්න දන්නේ නැත්නම් මේක මේ කෙලස් වල අඩුවීමක් මේක මේ භාවනාවේ දියුණුවක් කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් අපි ඉතින් නැගිටලා යනවා මේ කම්මැලිනේ කියලා. නමුත් කම්මැලි අර එහෙම හොඳින් පටන් ගත්ත භාවනා පරයන්කයක කම්මැලිකමක් එන්න ගත්තොත් Taman තේරුම් ගන්න තියෙන අන්න භාවනාව දැන් තමයි හරි ගිහිලා තියෙන්නේ <laughs> මොකද ඒ කියන්නේ අපේ හිත හුරු වෙලා තියෙන්නේ මේ කෙලෙස් ගොඩේම ඉඳලා. දැන් භාවනාව හරහා මේ කෙලෙස් ගොඩෙන් පොඩ්ඩක් එළියට දානවා. එළියට අරන් තියනවා. එළියට අරන් තිබ්බහම ඉතින් හරි කම්මැලියි. දිට්ටි විපල්ලාසේදී මිරිඟුවට රැවටෙන එක තමයි අපිට දැන් නිදර්ශනක් වශයෙන් ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළේ මේ බුදුජානක වහන්සේත් ඒකම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම අපි වතුරක් දැක්කත් එහෙම දිට්ටි විපල්ලාසයක් අපි වතුර කියලා අරගෙන තියෙන්නේ අපි දිට්ටියෙක්නේ. ඒක වතුරයි කියලා දැන් පුද්ගලයෙක් කියලා අරගෙන තියෙන්නත් අපි වැරදි දෙයක් ඒ වගේ වතුරක් දැක්කත් <laughs> ඒක දිට්ටි විපල්ලාසයක්ද කියලා මට දැනගන්න දැන් ඇත්තටම වතුර අර අතන රැවටුනේ මිරිඟුවට. ඔව්. දැන් වතුරක් දැක්කත් අපි රැවටීමක් නේද එතන අපි වතුර කියලා අපි ඒක නම් කරගෙන තියෙන හින්දානේ. අන්න හරියි. ඒක තමයි දැන් අපි දැන් අර බුදුහාමුදුරුවෝ අපිට තේරුම් ගන්න පුළුවන් උපමාවකින් ඉදිරිපත් කරනවා. එහෙම. ඉදිරිපත් කළා ඔය ඒ මට්ටමම අපි ඇත්තයි කියලා හිතාගත්ත දෙයටත් දාන්න පුළුවන්. ඇත්තයි කියලා ගත්ත දෙයටත් අපි දැන් මේ ස්ත්‍රියක්ව දැකලා ඔන්න ස්ත්‍රියක් කියලා ගත්තා කියන්නේ ඔන්න අපි දැනට සම්මුති ලෝකයේ ඇත්තා. නේද? දැන් අපි දැන් දැන් මේ පිරිමියෙක් දැක්කොත් ඔන්න මේ පිරිමියෙක්. ඔන්න මේ මගේ තාත්තා, මේ මගේ පුතා කියලා ඔන්න මේ අපි සම්මුති ලෝකයේ තුල අපි ඒක ඇත්ත වශයෙන් ග්‍රහණය කරනවා. නමුත් මේ ඒක හැබැයි සම්මුතියක් විතරයි. පුද්ගලයේ පුද්ගල සංඥාවෙන් ගත්ත සම්මුතියක් විතරයි. ඉතින් නුවණ දියුණු කෙනෙක් එහෙම නැත්නම් බුදුහාමුදුරු පෙන්වන්නේ. එතකොට මේ මේක මේ සම්මුති මට්ටමින් ඔහොම තිබුණට මේක මේ හේතුඵල නිසා හටගත්ත නාමයකුත් කයකුත් මෙතන දුවනවා කියන එක තමයි ඉතින් අන්තිමට එන්න වෙන්නේ. මේක මේ මගේ කියලා ගන්න දෙයක්වත් මගේ පුතා මගේ තාත්තා කියලා ගන්න දෙයක්වත් නෙමෙයි කියලා අර ඒ වගේ ගැඹුරකට ඉතින් යන්න වෙනවා. ඉතින් අපේ එක පාරටම ඉතින් ඕවා හිතන්න ගිහිල්ලා නම් ඔළුව පොඩ්ඩ අවුල් වෙන්නත් පුළුවන්. <laughs> එහෙනම් මේ ධර්මයේ ඉතින් තේරුම් ගත්ත ගන්න එක හොඳයි මේ කියන්නේ Tamanට බුදුහාම මේ ධර්මයේ ගැන ශාස්ත්‍රූන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් හැබැයි භාවනාවකින් ටික ටික යනකොට ඉතින් කොයි පැත්තෙන් ඕවා වැටහෙනවද කියලා හරියටම නිශ්චය කරන්න හරි අමාරුයි. මට නම් තේරෙන විදිහට. ඒ කියන්නේ අපිට මෙන්න මේ විදිහටයි අන්තිමට වැටෙන්න ඕනේ කියලා එහෙම එල්ලයක් තියාගෙන මේක කරන්න බෑ. දැන් අපිට ඔන්න ධර්මයක් විස්තර කරද්දී කියනවා බුදුහාඳුරු කියනවා මෙන්න මේක මේ මෙහෙමයි. හැබැයි තවත් අන්දමකින් විස්තර කරද්දී තව අන්දම මේ තවත් ක්‍රමයකින් විස්තර කරලා තියෙන්න පුළුවන්. ඉතින් අපිට අපේ අපිට ගෝචර වෙලා තියෙන හැකියාවන් අනුව අපේ පුරුදු වෙලා තියෙන ශක්ති ප්‍රමාණ අනුව කොයි විදිහට අපේ හිත දියුණු වෙයිද කියලා මූලික නිගමන වලට පෙර නිගමන වලට එන්න හරි අමාරුයි. එහෙනම් දැම්ම මේ හුඟක් ඒ කියන්නේ ඔව හුඟක් ඉතින් හිතින් හිතලා හිතලා හිතලා අරම වෙයිද මෙහෙම වෙයිද මම කරගෙන යද්දි අරම පෙනේද මෙහෙම පෙනේද කියලා හිතන්න යන්න එපා. කරගෙන යන්නයි තියෙන්නේ. සතිය දියුණු හරහා තමන්ගේ අරමුණු මුලා වෙන ගතිය අඩුවීම තුලින් මේ කෙලෙස් වලින් හිත මිදෙනවා නම් මම හිතන්නේ ඒක තමයි අපේ අරමුණ විය යුත්තේ. අපි අපි කියන්නේ විවිධාකාර දැනුමක් හිතේ ඇති කර ගන්නවට වඩා අපිට පුළුවන් නම් මේ අරමුණක් දැකලා කෙලෙස් හටගන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනම් රාග අරමුණක් දැකලා රාගය ඇති වෙන්නේ නැත්නම් ද්වේෂ අරමුණක් දැකලා ද්වේෂය ඇති වෙන්නේ නැත්නම් මුලා වෙන්න පුළුවන් අරමුණක් දැකලා මුලා වෙන්නේ නැත්තම් එතකොට අපිට කෙලෙස් හටගන්න ස්වභාවයක් නැහැ හිතේ. ඉතින් බුදුහාමුදුරුවෝ නිවන කියලා විස්තර කරන්නේ ඉතින් මේ කෙලෙස් වලින් තොර ස්වභාවයනේ නේද? අපි එහෙම නැතුව මේ බොහොම නිකන් අමුතු මවාගත දෙයක් නෙමෙයි මේ කෙලෙසුන්ගෙන් තොර බව, කෙලෙසුන්ගෙන් මිදීම. හොඳයි. ඔව් අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මෙන්න මේ කයක් ඇත. මේ හුදු කයක් මේ මගේ කයක් නෙමෙයි. ඔන්න කයක් තියෙනවා කියලා සිහිය පිහිටනවා. ඊළඟට යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය ඔව් අනිශ්චිතෝච විහෙරති. ඒ කියන්නේ දැන් ඊළඟට මෙයාට තේරුණා දැන් මේ එක අවස්ථාවක් විතරයි දැන් මේ තේරුණේ. ඔන්න මේ කයක් තියෙනවා කියලා ඔන්න යන්දම් එක මොහොතක් වැටහුණා. හැබැයි ඒක ලොකු ප්‍රබල වෙනසක් ඒ තැනත්තා තුළ කරනවා. මොකද මේ පළවෙනි වතාවට තමයි මේ Taman තේරුම් ගත්තේ ඔන්න මේ කයක් මේ තියෙන්නේ. මේ මම නෙමෙයි. මේ මේ කයක්. තේරුණාට පස්සේ දැන් ඔන්න තේරුම් ගන්නවා මේක දැන් තේරුණාට ඊළඟ මොහොතේ ආයි මුලා වෙනවා. ආයි තව පැයකින් ගියාට පස්සේ ආයි මේක මගේ කරගෙන ආයි මේක මම කරගෙන. ඉතින් හැබැයි ඒක තේරුම් ගන්න තේරුම් ගන්න එයා මේ කය පවත්වනවා ඉදිරියේදී තවදුරටත් සතිය දිනු කරන්න. ඉදිරියේදී තවදුරටත් නුවණ දිනු කරන්න. පතිස්සති මත්තාය. පතිස් ඥාන මත්තාය. මත්තාය කියන්නේ අනාගතයේදී. ඉදිරියේදී තවදුරටත් මත්තේහි. තවදුරටත් ඔන්න සතිය දිනු කරගන්න. තවදුරටත් නුවණ දිනු කරගන්න උපකරණයක් විදිහට ඔන්න කය භාවිතා කරනවා. එනට අනිශ්චිතෝච විහෙරති. දැන් වැඩි අල්ලගන්න යන්නේ නැහැ. මේ එකක්වත් එකකටවත් හේතු වෙන්න යන්නේ එකක්වත් මගේ කියන්න කරගන්න යන්නේ ඒ විදිහට වාසය කරනවා. දැන් නචකින්චි ලෝකේ උපාදීයති. අන්න මොකක්වත් මොකක්වත් උපාදාන කරගන්න යන්නේ දැඩිව ග්‍රහණය කරගන්න යන්නේ අන්න එයා එළඹෙනවා නිකන් පාරකට මේක මේ කයක් ඔන්න දැන් මට තියෙනවා. ඔන්න මට එක අවස්ථාවකට දැන් මට වැටුණා. මේක තවදුරටත් මේ වැටහීම දියුණු කරගන්න මම මොකද කරන්න ඕනේ? අන්න ඒ සඳහා සතිය දියුණු කළ යුතුයි. ඒ සඳහා මම ප්‍රඥාව දියුණු කළ යුතුයි. අන්න ඒකට උපකරණයක් විදිහට ඔන්න දැන් කය භාවිතා කරනවා. හොඳයි. අපි එහෙනම් දැනට නවත්තමු නේද? හොඳයි. ආ පොඩ්ඩක් ආ කියන්න. ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ආස්වාස ප්‍රස්වාස සියුම් වේගෙන යනවා. ඔව්. සියුම් වේගෙන යන අතරේ කය පැද්දෙන ස්වභාවයක් දැනෙනවා. ඔව්. එතකොට ඒක වායෝ ධාතුව කියලා හිතන්න ඕනද? නෑ. අවශ්‍ය නෑ. ඒ කියන්නේ හිතන්න හිතන්න කියන වචනේ දාන්න එපා. ඒ කියන්නේ දාන්න එපා කියන්නේ ඒ අවබෝධයක් වගේ එනවනම් ඔව් ඒ කියන්නේ ඒක පස්සේ Tamanට තේරුම් ගන්න පුළුවන් භාවනාවෙන් පස්සේ. ඒ කියන්නේ Taman බොහොම ඒ කියන්නේ මේකට සහභාගී නොවෙච්ච නිකන් දුරස්ත කෙනෙක් වගේ මේක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් කය එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා ඔන්න නලියනවා එක තැනක රිදෙනවා. ඉතින් මේ ඔක්කොම දිහා බොහොම බලාගෙන ඉන්නවා. මේක මේ අරක අරක තේජෝද මේක වායෝද කියලා හිතන්න ගියොත් ඔන්න අපි මේ වැඩේ අපි සහභාගී වුණා වෙනවා. එහෙම නැතුව මේවා මේ එක එක දේවල් පෙන්නනවා අපි හුදු නිරීක්ෂකෙක් විතරයි. අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ. අනුන්ගේ අනුන්ගේ දැන් හිතන්න දැන් තමන් බලන් ඉන්නවා වෙන කෙනෙක් නටනවා. දැන් තමන් නෙමෙයි. වෙන කෙනෙක් නටන්නේ. අන්න ඒ වගේ. දැන් මේ කය නටනවා, කය විවිධාකාර දේවල් කරනවා. ඒක මේ අනුන්ගේ දෙයක් වගේ අපි බලන් ඉන්නවා. පස්සේ භවනා පරයන්කෙන් පස්සේ ඔන්න තේරුම් ගන්න පුළුවන් අන්න අතන නම් මේ නලියන ස්වභාවයක් ආවා, පිම්බෙන ස්වභාවයක් ආවා. ඒක වායෝ දහතුව. ඔන්න තමහරලාට මට නිකන් ගින්දරපත් වෙනවා වගේ දැනුණා. අන්න ඒක තේජෝ දහදුව. කියලා ඉතින් අර ඒක සුතමේ ඥාණයෙන් තමන්ට තේරුම් ගැනීම වටිනවා. ඉතින් අර භාවනා පරයන්ක වෙලාවේ හිතන්න යන්න එපා. මොන මොන ධාතුන්ද මේ කියලා විශ්ලේෂ කියන්නේ මේ තර්ක ඥානය ඉදිරියට දාගන්න යන්න එපා. මේ දෙක බොහොම සිද්ධ වෙන්න ඇරලා බලාගෙන ඉන්නයි තියෙන්නේ. එහෙමයි සර්. තෙරුවන් සරණයි සවන්හන්ස. ඔව්. මේ දැන් ඔය මෙතෙක් වෙලා සවන්හන්ස අපිට කියලා දීපට ලොකු හාමුදුරු කියපු දෙයක් මතක් වුණේ අපිට නිතරම කිව්වේ ප්‍රතිචාර නොදක්වා මලමිනියන්සේ බලාගෙන. අන්න හරි. අන්න හරි. මොකද දැන් මලමිනියට මුකුත් කරන්න බෑනේ නේද? ඔව්. දැකින දේ දැක්ක විතරයි. එච්චරයි. කිසිම අනුන්ගේ දිහා මට මතකයි ඉස්සර කාලේ අපිට ගුරුහරුකන් දීපු සවන්හන්සල කිව්වේ මේ සෝ මේ කිසි අනුන්ගේ අනුන් උස්ම ගන්න දිහා බලන් ඉන්නා වගේ බලන් ඉන්න. අන්න හරි. ඒක තමයි. තමන් කරන දෙයක් නෙවෙයි. එතනින් ඊට පස්සේ අර මේ තමන්ටම දැනෙන්න ගන්නවා අර පස්සම්බයං කාය සංකාරයන් ඒක මම නැතුව සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙනවා. එතනදී මර මම කියන කෙනා తాවකාලිකව අත්හැරෙනවා. ඔව්. ඒක තමයි මම මම අත දැම්මොත් විනාසයි. විනාසයි. ආයි අපි අර නීවරණ ගොඩට ආයි වැටෙනවා. ඒක තමයි. එහෙනම් මේ භාවනාව දියුණු වෙන්න නම් අර පුළුවන් තරම් අයින් වෙලා ඒකට වෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නයි තියෙන්නේ. ඒකයි. ප්‍රතිචාර නොදක්වා. අනහර. ඔව්. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි පින්වත්නි එහෙනම් අපි පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. අපි මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාට අනුමෝදන් කරමු. ඒ සඳහා අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු.